ဒုတိယံပိဗုဒ္ဓံ शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि ဒုတိယံပိသံဃံ शरणं गच्छामि तत्यम्पि बुद्धं शरणं गच्छामि तत्यम्पि ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී අදින්නාදානාවේරමනී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති සද්ධාවන්ත පින්නතුනි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 අඳෝනා නගනවා තම තමන් අදහන ආගම්වලට අනුව තම තමන්ගේ දෙවි දේවතාවුන් සිහි කරමින් යාඥා කරනවා තම තමන්ගේ ජීවිත සුරක්ෂිත කරදෙන හැටියට ඇතම් කෙනෙක් තමන්ගේ නිවස සිහිපත් කරමින් අමුදරුවන් සිහිපත් කරමින් අඳුනා නගනවා ඇතම් කෙනෙක් මේ ආපු ගමන පිළිබඳව පසුතැවීමෙන් කතා කරනවා මේ විදිහට නොඑක් දෙනා කැළඹීමෙන් යුක්තව තමන්ට තව සුළු මොහොතකින් අත්වෙන ඉරණම පිළිබඳව තැතිගෙන බියටපත් වෙලා මරණ බීතියෙන් එහෙ මෙහෙ දුවපනිමින් අඳුනා නගමින් කටයුතු කළා. මේ අවස්ථාවේ අර වෙළඳ නායකයා එහෙම නැත්නම් ඒ පිරිසෙහි හිටපු අර ප්‍රධාන වෙළෙන්දා ඒ තනත්තා කල්පනා කරනවා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 ආවර්ජනා කරලා බැලුවා. බලනකොට ඔහුට සිහිපත් වුණා මේ නැව් නගින්නට ප්‍රථමයෙන් Taman මහා සංඝරත්නයේ වැඩමවලා දන් පූජා කරලා උන්වහන්සේලාගෙන් පංචශීලය සමාදන් වෙලා දිවි හිමියෙන් පන්සිල් රකින්නට අදිෂ්ඨාන කොටගෙන මේ දින ගණනාව මුළුල්ලේම අඛණ්ඩව පංචශීලය ආරක්ෂා කළ බව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 එකත් පසෙකට වෙලා වාඩි වෙලා නිහඬව මහ මුහුද දිහා බලාගෙන Taman දුන්නු දාණය Tamanගේ සීලයම නැවත නැවත ආවර්ජනා කරමින් බොහොම උපේක්ෂා සහගත සිතින් කටයුතු කළා. අනිකුත් සියලු දෙනාම මරණ බියෙන් තැතිගෙන එහෙ මෙහෙ දුවපනිමින් තම තමන්ගේ ඉෂ්ට දේවතාවුන් සිහිපත් කරමින් යාඥා කරමින්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 ඇදුරුතුමා එහෙම නැත්නම් මේ වෙළඳ නායකයා ප්‍රකාශ කරනවා අන් අය මරණයෙන් ගලවා ගන්නටවත් එහෙම නැත්නම් මා නොමරී සිටින්නටවත් සවියක් නොවේ මා සතුව තියෙන්නේ මරණය හමුවේ නොසැලී සිටමින් මේ සසර ගමන රැකගන්නට ජීවිතය සුරක්ෂිත කරගන්නට හැකියාවකුයි ඒබඳු ධර්මතාවයකුයි මා පුහුණු කරලා තියෙන්නේ ඒ කුමක්ද කියලා ඇසූ තැන පැහැදිලි කරනවා මම නැව් නගින්නට පෙර ආතුව මහා සංඝරත්නයට දන්පැන් පූජා කරලා උන්වහන්සේලාගෙන් පංචශීලය සමාදන් වුණා දිවි හිමියෙන් පන්සිල් රකින්නට මම අදිෂ්ඨාන කරගත්තා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 පිටිපතුල් දක්වා වතුර පිරී තියෙද්දී දෙවන සියක් දෙනාට පන්සල් සමාදන් කරනකොට කෙන්ඩා දක්වා වතුර පිරීලා තුන්වෙනි සියක් දෙනාට පන්සල් සමාදන් කරනකොට දනහිස් දක්වා වතුර පිරීලා හතරවෙනි සියක් දෙනාට පන්සල් සමාදන් කරනකොට තුනටිය දක්වා වතුර පිරීලා පස්වෙනි සියක් දෙනාට පන්සිල් සමාදන් කරවනකොට නාභියෙන් ඉහළ දක්වා වතුර පිරিলা. ඊළඟට හයවෙනි සියක් දෙනාට පන්සිල් සමාදන් කරවනකොට පපුව දක්වා වතුර පිරিলা. හත්වෙනි සියක් දෙනා පන්සිල් සමාදන් වුනේ ලුණු වතුර පෙවි පෙවි. මෙසේ පංචශීලයේ සමාදන් වුණු 700ක් දෙනාට අර වෙළඳ නායකයා කෑගසා කියා සිටිනවා මේ අවසාන මොහොතේ අපට අන් පිළිසරණක් නැහැ ඒ නිසා සමාදන් වූ පංචශීලයේහි දැඩිව පිහිටා සිටමින් ජීවිතේ පරදුවට තබා පංචශීලයේ සුරකින්නට අදිෂ්ඨාන කරගන්න මේ මහා මොහොතේ මිනි කන මෝරුන් ඉන්නට පුළුවන් කැස් බෑවන් සිටින්නට පුළුවන් ඒ බඳු අවස්ථාවකදීවත්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 ඒ සියලු දෙනාගේම විමානවල මැද්දේහි ඉහළම තැනින් යොදුන් 100ක් දිග පළල ඇති ස්වර්ණමය මහා විමානයක් ඇතිව මහේසා කෙලීලාවෙන් පහළ වුණා. ඉන් පහලින් පහලින් ඊළඟට පන්සල් සමාදන් වුණු මුලින්ම පන්සල් සමාදන් වෙලා වැඩි වේලාවක් පංචශීලයේ රැකපු අයට ඊළඟට විමාන පහළ වුණා.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 මේ තනත්තා මේ దేవතාවා තථාගතයන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ ස්වාමීනි බුදුරජාණන් වහන්ස සබ්බිරේව සමාසේත සත්පුරුෂයන් සමගම සේවනය කිරීම ඇසුරු කිරීම වටිනවා සබ්බි කුබ්බේත සන්තවං ඒ සත්පුරුෂයන් සමගම මිත්‍ර සන්තවේ ඇති කිරීම මිත්‍ර සබඳතාවයන් පැවැත්වීම ශ්‍රේෂ්ඨයි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 තවත් దేవතාවෙක් ඉදිරිපත් වෙලා ඒ ගාථාවම නැවත පුනරුච්චාරණය කරමින් අගපදය තරමක් වෙනස් කොට සිහිපත් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස සත්පුරුෂයන් ඇසුරු කිරීමම ශ්‍රේෂ්ඨයි සත්පුරුෂයන් සමගම මිත්‍ර සබඳතා පැවැත්වීම ශ්‍රේෂ්ඨයි එබඳු සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගෙන පුරුදු පුහුණු කරලා ශෝක මජ්ජේ නසෝචති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 අද අපි පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට අදහස් කරන්නේ මේ ධර්ම ප්‍රසාද පුද්ගලයා හෙවත් දහම කෙරෙහි පැහැදුණු ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුණු පුද්ගලයා ඇසුරු කිරීමෙන් සමාජයට ලෝකෙට කෙබඳු ප්‍රතිලාභයක් අත්වෙනවාද කියන කාරණය. මේ සතුල්ලප නිකායික දේව නිකායෙහි උපන්නා වූ මේ 700ක් දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මේ ප්‍රකාශ කරන්නේ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 මහරහතන් වහන්සේලා දෙවන කල්යාණ මිත්‍රයෝය අනාගාමී සකෘදාගාමී සෝවාන් ආදී උතුමන් තෙවන කල්යාණ මිත්‍රයෝය දහම දන්නා වූ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඊළඟ කල්යාණ මිත්‍රයෝය ඒ අයගේ ඇසුර නිසා මේ අනන්ත ගෝර භයංකර සසරෙහි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 අපට කල්යාණ මිත්‍රයෙක් හැටියට හිටියොත් තමයි මේ ධර්මයේ මෙසේ නොවේ එයට හේතුව මෙයයි එහි ඵලය මෙයයි මනවින් පහදා දෙන්නට සමත් වෙන්නේ. ඇතැම් අවස්ථාවලදී අපට තේරෙනවා කොයිතරම් ප්‍රඥාවන්ත කෙනෙක් වුණත් ඒ තැනත්තා යම් ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවන්හිදී කල්යාණ මිත්‍රයෙකුගේ සහාය නැතුව ඒ ප්‍රඥාව අවදි කරගන්නට අපහසුයි.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 අන් අයගේ ධම දැනගෙන නෙමේ මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගෙනමයි. පටාචාරාවට රහත් වෙන්නට තරම් ප්‍රඥාව තිබුණා ඇය මුලාවටපත් වෙලා උම්මත්තක වුණා මේ සද්ධර්මයේ දැනගෙන ඇය ප්‍රඥාව අවදි කරගත්තා. ඒ වගේම අඟුලිමාල කුමාරයා සද්ධාවෙන් අන්ධ භක්තියෙන් ගුරු භක්තියෙන් අන්ධව බොහෝ පව්කම් කළා තථාගතයන් වහන්සේ විසින් පෙන්වා වදාළ මේ ධර්ම මාර්ගය දැනගෙන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 එයම Tamanගේ මනස පුහුණු කරන්නට පාරමිතා වඩන්නට අවකාශයක් කරගන්නවා. නමුත් කල්යාණ මිත්‍ර ඇසුර නැති තැනත්තා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 දහමට ද්වේෂ කරන පුද්ගලයා තව තවත් පරිහානියටපත් වෙනවා. එසේ ශෝක කරන්නට කරුණු පැමිණෙද්දී දහම නොදන්නා තැනැත්තා තව තවත් පිරිහීමටපත් වෙලා මෙලොව පරලොව විනාශ කරගන්නවා. සත්පුරුෂයන්ගේ දහම අහන්නට, සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්නට වාසනාව ලබන තැනැත්තා ඒ සද්ධර්මයේ දැනගෙන ශෝක කරන්නවුන් අතර ශෝක නොකොට ජීවත් වෙනවායි කියලා මේ දේවතාව ප්‍රකාශ කළේ ඒ නිසයි.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 තමන් සුවපත් වෙනවා අන් අය සුවපත් කරනවා යම් කෙනෙකුට ඒබඳු සත්පුරුෂයෙක් ඇසුරු කරන්නට වාග්ය ලැබෙනවද ඒ තැනැත්තා මේ ලෝක වශයෙන් සුවපත් වෙනවා පරලෝක වශයෙන් සුවපත් වෙනවා සසර දුකින් මිදෙන්නට මඟ සැලසෙනවා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන